නන්දික මහත්මයා සාරස තෙරුවන් සරණයි ඇහෙනවද මාව? තෙරුවන් සරණයි ඇහෙනවා මහත්තයා. සමස කර්ණා කාරණා දෙකක් තියෙනවා අද අද මාතෘකාව සම්බන්ධයෙන්. දැන් අපි දෙමව්පියන් තවත් මේ උසස් තත්ත්වයක තියන්න ඕනේ කියලා උත්සාහ කරලා විවිධ ක්‍රම වලින් බලනවා ඒ ඒ ඒ තවත් අම්මගේ තත්ත්වය පොඩ්ඩක් උඩට දාන්න පුළුවන්ද කියලා. ඔව්. ඒ මුලක් වෙලාවට සමන් සමන්ස ඒක අමාරුලා තියෙනවා බැරි වෙලා තියෙනවා. මම ප්‍රශ්නේ මේ අපි අර උත්සාහ කිරීම වක්කත් අපිට මේ ඒ ණය ගෙවීමට හේතුවක් වෙයිද? මේ ඒක එක ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නේ දැන් අපි තාත්ත නැහැ කියලා කියමුකෝ ඒ වෙනුවෙන් අපි මේ මේ උත්සාහය දරනවා මගේ බාපව තව තලයකින් තියන්න උඩට තියන්න. ඒක සාර්ථක වෙනවා. එතනත් යම් කිසි අපිට ණය ගෙවීමක් වගේ එකක් හේතු වෙනවද අපි කර උත්සාහය සාර්ථක වෙන ඒ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම ඒක ඊටාම වැදගත් ප්‍රශ්නයක් මොකද දැන් අපි කතා කරනකොට කියනවා මෙහෙමයි මව්පියෝ වෙනුවෙන් මේ මේ යුතුයකම් ඉටු කරන්නට ඕන ඒ අය ගුණාත්මක தත්ත්වයට නගා සිටවන්න ක්‍රියා කරන්න ඕන කියන එක අපි කියනවා. හැබැයි කිව්වා වුණාට අර මව්පියන් විසින් දරුවන් සමග යවද්දී අපි උපායශීලී වෙන්න ඕන වගේ තමයි මව්පියන්ව යහමග යවන්න දරුවෝ ක්‍රියාත්මක වෙනකොටත් හරීම ප්‍රවේශමින් ක්‍රියාත්මක වෙන්න වෙනවා දැන් දරුවෙක් හදනකොට නම් ඒ දරුවාගේ කුඩා වයස ඊළඟට අපිට සැරවැර කරලා තරමක් බියවද්දලා දඬුවම් කරලා අපිට විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් ඒ දරුවා වරදින් මොදවන්න යහපතෙහි යොදවන්න නම් එහෙම දඬුවම් කරලා බෑ. ඉතින් ඒක බොහොම සුහදශීලීව කරුණා මෛත්‍රියෙන් ඒක කරන්න ඕන. නමුත් වරදින් වළක්වන්න අපිට සමහරට දඬුවම උනත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මව්පියන් සම්බන්ධව කටයුතු කරනකොට ඒ අයගේ වයස් මට්ටම, ඒ අයගේ වැඩිහිටි බව, මව සහ පියා කියන මේ ඒ අයගේ භූමිකාව ඒවත් එක්කලා අපිට දඬුවම් කරන්න හැප්පෙන්න එහෙම මොකක් කරන්න බෑ. අනිත් එක තමයි දැන් අර ලපටි ඒවා නවන්න පුළුවන් වුණාට දැන් මේ දරදඬු වෙච්ච වේලිච්ච ඒවා අපිට එහෙම ලේසියෙන් නවන්න බෑ. ඒ නිසා මව්පියන් දරුවන් යහමකට ගන්න යම්සේ කටයුතු කළාද ඊට වඩා ලොකු කැපකිරීමක් සමහර විට කරන්න වෙනවා. අර මව්පියන් තුල සද්ධාව ප්‍රඥාව නැතිනම් ඒවා වර්ධනය කරන්න. ඉතින් එතනදී අර අපි ඉලක්ක හදාගෙන ගියොත් අපිට ලොකු ගැටලුවක් මතුවෙන්න පුළුවන්. උදාහරණයක් තමයි අපි අර කිව්වේ තමන්ට මහාන වෙන්න හිතනකොට බිරිඳත් මහාන කරන එක හොඳයි දරුවොත් මහාන කරන එක හොඳයි. එතකොට බැලූ බැලමට ඒක නිකන් හොඳ පිරිපුන් සංකල්පයක් වගේ ඊටාම හොඳ කුසලාධ්‍යාසයක් වගේ තමයි පේන්නේ. නමුත් ඒක කරන්න ගිහිල්ලා ලොකු අවුලක් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අපි තේරුම් ගන්න ඕන අම්මා තාත්තා ගුණෙහි පිහිටවන්න ඕන හැබැයි ඒගොල්ලන්ගේ ස්වરૂපයත් එක්කලා මොන ප්‍රමාණයෙන් දෙයක කරන්න පුළුවන් කියලා අපිට තේරුම් ගන්න වෙනවා බොහොම පරිස්සමෙන්. ඉතින් අපට ඕන වෙනවා ඒ අය පරිපූර්ණ වශයෙන් සද්ධාව ප්‍රඥාව ඇති කරගත්තු අය බවට පත් කරන්න නමුත් එහෙම කරන්න ගියාම ලොකු ගස්ඨණයක් ඇති වෙලා තියෙන ටිකක් නැති වෙන මට්ටමක් නම් පේන්නේ පුළුවන් තරම් අපේ වේගය අඩු කරලා සමනය කරලා යම් ප්‍රමාණයකට සංඥාවක්වත් ඇතිකරන වෑයම් කරනව ඇරෙන්න වෙන අපිට කරන්න දෙයක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ හැම දිනාටම නිවන් දකින්නට කමටහන් දුන්නේ නැහැනේ. ඒ නොදුන්නේ මොකක් නිසාද? ඒ අය ඒ මට්ටමට වැඩිලා නැති නිසා. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය පරෝපරයත් ඥානෙ ඥාණයෙන් ආසයානුසය ඥාණයෙන් අන් අය හඳුනා ගන්න ස්වභාවයෙන් අපිට හඳුනා ගන්න බැහැනේ අපිට දේවල් කරන්න වෙන්නේ ඉතින් කරලා කරලා ඇසුරු කිරීම තුලින් පළපුරුද්ද තුලින් තමයි කරන්න වෙන්නේ ඒ වගේම ප්‍රත්‍යවේක්ෂණය තුලින් ඉතින් එහෙම කරගෙන යනකොට අපිට ඊටාම සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන් කරන්න පුළුවන් වෙන්නේ හැබැයි අපි අවංකව සත්භාවයෙන් નિවැරදිව තේරුම් අරගෙන ඒ උත්සාහය ගත්තනම් අපේ පැත්තෙන් කෙරෙන්න ඕන ටික උපරිමයෙන් කෙරුණා කියලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි අපි සත්භාවයෙන් හෝ ප්‍රමාණ ඉක්මවා දේවල් කරන්න ගිහිල්ලා ගැටිලා හැල හැප්පෙනොත් ඒක එච්චර යෝග්‍ය නැහැ. දැන් ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ තමයි අම්මා තාත්තා වෙනුවෙන් ඒක කරන්න බැරි වුණා නම් ඒ මවගේ සහෝදරයෙක් වෙනුවෙන් සහෝදරියක් වෙනුවෙන් හරි ඒ ටික කරන්න උත්සාහ කිරීමෙන් යම් ප්‍රමාණයකට යහපතක් වෙනවද? ඇත්තටම යහපතක් වෙනවා. හැබැයි ඉතින් අර අම්මා තාත්තා වෙනුවෙන් කළ කී යහපත නෙමෙයි. වැඩිහිටියෙක් සුමගට ගැනීමේ තමන්ට උපකාර වුණු යම්කිසි වැඩිහිටියෙකුට කෘතවේදීව යහපත කරන්නට කටයුතු කිරීමේ උසස් කුසලයක් එතන සිද්ධ වෙනවා. අර මව්පියන්ට සංග්‍රහ කිරීමේ කුසලයට ඒක සම කරන්නට සසඳන්නට පුළුවන් කමක් නැහැ. නමුත් කෘතවේදීව ඒ කටයුත්ත කරනවා නම් උසස් කුසලයක් ඒ තුලින් ජනිත වෙනවා. ඒක පැහැදිලි වෙන්න ඇතිනේ නේද? නන්දික මහත්මයා ස්වාමීන් වහන්සේ මේ මම මියුට්ලා තිබ්බ එක කතා කරනවද? ඔව්. මේ අර සමහරලාට අපිට තේරෙනවා ඉතින් මේක දෙමාපිය වුණත් ද්විහේතික ප්‍රතිසන්දුවක් වෙන්න ඇති ඒක තමයි අපි තේරුම් ගන්න ඕන ප්‍රධාන කාරණේ. කියන්නේ දැන් අපි අපි හිතන්නේ අපේ මට්ටමෙන්නේ. දැන් ඒ අම්මා වුණාට ඒ තාත්තා වුණාට ඒ අය අපිව මේ ලෝකෙට ජනිත කළාට සමහරට දරුවා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් වෙන්න පුළුවන් අම්මා තාත්තා ද්වි හේතුක ප්‍රතිසන්දියක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම අපි කොච්චර බල කරලා අපි ඉන්න මට්ටමින් වැඩෙන්න ඕන කියලා අනුමාන කරගෙන දේවල් කරන්න හැදුවට ඒක හරියන්නේ නැහැ. එහෙම කරන්න බෑ. ඉතින් එතනදී පුළුවන් තරම් අපි උපේක්ෂා සහගත වෙන්නට වෙනවා. හැබැයි අපි පෙරත් කතා කළා උපේක්ෂා සහගත වෙනවා කියන්නේ නිෂ්ක්‍රීය වෙන එක නෙවෙයි. කල හැකි ප්‍රමාණයෙන් කරුණා මෛත්‍රියෙන් කරන්න ඕන. ඒක සාර්ථක වෙන්නේ නැහැ කියලා අත්දැකීම තුලින් ප්‍රත්‍යවේක්ෂාවෙන් වැටහෙනවනම් ඒ බඳු තැනකදී මධ්‍යස්ථ වෙනව හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. සංසේ ඒ ගත්ත උත්සාහය ණය ගෙවීමට හේතුවක් වෙනවද කියන ප්‍රශ්නය. ඒක ඒ මොකද අපි අපි සත්භාවයෙන් නම් කළේ අපි උපරිම කැපකිරීමක් කළා නම් අපේ පැත්තෙන් ඒක සම්පූර්ණ. අර පැත්තෙන් පළදරන නොදරන එක ඉතින් එතන තියෙන හේතු සාධකත් එක්කනේ තීරණය වෙන්නේ. එහෙම. තේරුම් ගන්න.